ප්‍රථම ධානය ඇසුරෙන් ඔබට පැන නගින ගැටලු පිළිබඳව අපි මේ සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. ඔබ එවා තිබෙන ගැටලු පිළිබඳවයි අද දවසේ අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමගින් කතිකාවතක් ගොඩනගන්නේ. පසුගිය දින කිහිපය පුරාවටම අපගේ Facebook ගිණුමට, ඒ වගේම අපගේ WhatsApp, ඒ වගේම ලිපි 500කට පමණ අධික ප්‍රමාණයක් ප්‍රතිවේක්ෂා වැඩසටහනට සදැහැතිව යොමු කර තිබෙනවා. ඉතින් ඒ ඔබ යොමු කර තිබෙන ගැටලු පිළිබඳව අද අපි කතා කරන්නට සූදානම්. සුපුරුදු ආරාධනෙන් වැඩම කරන්නට යෙදුණු කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැවුඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි নমස්කාර පූර්වකව අදත් මේ ධම් කතිකාවතට පිළිගන්නවා. අවසරයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු පෙරත් සිහිපත් කරා. එහෙනම් අද දවසේ ප්‍රථම පැනේ අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් විමසන්නට කැමති අම්බලන්ගොඩ ප්‍රදේශයේ බෞද්ධ ආරූප වාහිනියේ ගුවන් විදුලිය ශ්‍රවණය කරන විශේෂයෙන්ම ප්‍රතිවේක්ෂාවට සටහන ශ්‍රවණය කරන අපේ සදහැතියෙක් තමයි මේ පැන අපිට යොමු කර තිබෙන්නේ ප්‍රථම ධානයට පත්වීම භාවනාවකදී සිදුවන ප්‍රායෝගිකව පැහැදිලි කරන්න ස්වාමින් වහන්සේ කියා ඒ සදහැවත අපෙන් ඉල්ලා සිටිනවා සම්මා සම්බුදු සරණයි සුපින්වත් හැම දිනාටම මම හිතන්නේ හැමෝම ඊටාම ප්‍රායෝගිකව මේ වෙනකොට මේ පිළිබඳ සාකච්ඡා කරලා කලයි ඊයේ දවසේ අපේ ගෞරවනීය උඩුදුම්බර සෝබිත ස්වාමීන් වහන්සේ සමග අපි මේ සාකච්ඡා කරත්වා ප්‍රායෝගිකව සිද්ධ වෙන ආකාරය ගැන අපි බොහෝ වශයෙන් සාකච්ඡා කරා. නමුත් කෙටියෙන් කියනවා නම් මම හිතන්නේ මට දැන් දෙමක් කරා ප්‍රශ්න බොහෝමයක් තියෙනවා කියලා දවසේ ඒකද මේක දීර්ඝ උත්තරයක් දෙන්න ඕන කාරණාවක්. නමුත් භාවනාවක් කරගෙන යන අපිට ඊ타ත්ම උනන්දුයෙන් ඒ භාවනාව સિદ્ધ කරොත් ඒ භාවනාවදී මොකක් හරි බොහෝ කරුණු විමසනවා නම් ඒ විමසන බොහෝ කරුණු එක එක එක එක විදිහට අපි හිතුවොත් දැන් අසුබ භාවනාව කියලා කෙස්ලොම් නිහදස් සම්මස්නහරයට ඇතමිදුරු වශයෙන් පිළිකුල් හැඟීමෙන් වෙන වෙනම වෙන වෙනම මෙනෙහි කරනවා එහෙම මෙනෙහි කරනකොට ඒ හැම අංගයක් කෙරෙහිම පිළිකුල් හැඟීමක් උපදිනවා. එතකොට ඒ අංගයක් එක්ක පිළිකුල් හැඟීම උපදින එක හේතු වෙලා එකතු වෙලා. මම ඊටාම කෙටියෙන් මේ මතක් කරන්නේ හේතු වෙලා එකතු වෙලා කියන්නේ දැන් අපිට එක්කෙනෙක් හොඳයි දැන් අපි හිතමු අපේ යාළුවෝ අපිට කවුරු හරි පිරිසක් ඉන්නවා අපිට එක්කෙනෙක් හොඳයි කියලා හිතෙනවා ඊට පස්සේ එයා හොඳයි කියලා මට හැඟීමක් ඇති වෙනවා හැඟීමක් ඇති වෙනවා ඊට පස්සේ දැක්කහම හැඟීමක් තියෙනවා හොඳයි කියලා තව කෙනෙක් හාස්‍ය කරලා බලනකොට එයත් හොඳයි කියලා හැඟීමක් ඇති වෙනවා. දැන් මට මගේ හිතේ තියෙන ස්වභාවය තමයි දෙන්නම හොඳයි කියලා එක හැඟීමක් එනවා. ඊට පස්සේ තව කෙනෙක් හොඳයි කියලා හිතනොත් ආ මේ තුන් දෙනාම හොඳයි නේ කියලා එක හැඟීමක් එනවා. ඒ වගේ මේ ශරීරයේ තියෙන කොටස් 32ම මේ පිරික්සනකොට අපිට එක හැඟීමක් එනවා මුළු ශරීරයෙන් පිළිකුලයි කියලා. එක හැඟීමක්. ඊට පස්සේ ඒකම ඒකම ඒකම නැවත නැවත නැවත නැවත වර්ධනය කරොත් වර්ධනය කරොත් එතකොට දැන් තියෙන්නේ වචන නෙවෙයි හැඟීමක් ඒක. මුළු ශරීරයම තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් හෝ මුළු මුළු ලෝකෙම තියෙන ශරීර පිළිකුලයි අසුබයි කියලා හැඟීමක් වෙනවා. එතකොට මේ වෙන අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. එතකොට ඒක නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරොත් නැවත නැවත වැඩුවොත් ඒ හැඟීම වෙන වාර ගන්න මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ වැඩි වෙද්දි නැවත නැවත නැවලුවොත් තව වැඩි වෙනවා. තව වැඩි වෙනවා. ඊට පස්සේ අන්තිමට මොකද වෙන්නේ? ඒ හැඟීමෙම හිත හිර වෙන ස්වභාවයට එනවා. චේතසෝ අබිනිරෝපණා කියන වෙන කිසිම හැඟීමක් නැතුව ඒ හැඟීමේ හිත හිර වෙන ස්වභාවයට එනවා. ඒක අත්දකින්න ඕන තත්ත්වයක්. මෛත්‍රියත් එහෙමයි. ඒ වගේ නොයෙකුත් භාවනාවලදී ප්‍රායෝගිකව අපිට ප්‍රථම ධ්‍යාන මට්ටමට යන්න පුළුවන්. ඉතින් ඒ සඳහා තව නොයෙකුත් ආකාරයේ හිතට රුකුල් දීම් කරන්න ඕනේ. හිත ආරක්ෂා කර ගැනීම සිද්ධ කරන්න ඕනේ. ඒවා ගැන අපි බොහෝ වශයෙන් සාකච්ඡා කරා. ප්‍රථම ධ්‍යාන ඇසුරෙන් 24 වන සතිය ප්‍රතිවේක්ෂා වැඩසටහන අද මෙලෙසින් සජීව ලෙසින් ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ. අපේ ස්වාමීන් වහන්සේ වාරියපල ප්‍රදේශයේ බෞද්ධ ආරෝප වාහිනියේ ප්‍රතිවේක්ෂා වැඩසටහන ශ්‍රවණය කරන සදැහැති මහත්මියක් අපට යොමු කර තිබෙනවා පැනයක් භාවනාවකදී ප්‍රථම ධ්‍යාන අංග වෙන් කර ගන්න ආකාරය මනවින් අපට පහදා දෙන්න කියලා. ඒ පිළිබඳවත් යම් කිසි සඳහීමක් සිදු කරමු සාවිලා. හිතන බොහොම සතුටු වෙන්න කාරණාවක් තියෙනවා. මොකද හැමෝම මේ මේ පිළිබඳ විමසිලිමත්. එහෙමයි. එතකොට දැන් අපේ අදහස තියෙන්නේ මේවා ගැන සමාජ කතිකාවතක් සකස් කරගන්න නිවැරදි ධර්මය කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපිට අහලා යවන ප්‍රශ්න වලින් අපිට හිතෙනවා මේවා හරි මේ ප්‍රායෝගික தත්වයකට තියෙනවාය කියලා. මොකද මේ ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මම හිතන බෞද්ධ නාලිකාවේ බලාපොරොත්තු ඒක. දැන් දැන් නිවැරදි වෙනස ළඟා කර ළඟා කරගනිමින් එනවාද කියලා අපිට <laughs> ලොකු අදහසක් තියෙනවා. මොකද හැමෝම ඒ ඒ නිවැරදිව සහ ප්‍රායෝගික පැත්තට බර ගතියක් තියෙන ස්වභාවයක් තියෙනවා. ඔව් අපිට අත්දකින්න පුළුවන්. ඇත්තට භාවනාවකදී භාවනාව වර්ධනය වෙනකොට ප්‍රථම ධානය කියන එකට ආසන්න වෙනකොට මේ මාධ්‍යස්ථ කාලෙදී පවා තමන්ගේ ජීවිතය තුළින් ඒක අපිට හොඳටම අත්දකින්න පුළුවන්. අපේ ජීවිතයේ එක එක එක එක පැතිකඩ වලට හිත විසිරෙන ගතිය හරියට තියෙනවා. හරි? සාමාන්‍යයෙන් භාවනාවක් වර්ධනය කරන කෙනෙකුට ප්‍රථම ධානය මට්ටමේදී මාත්‍රයක්වත් හිත විසිරෙන්නේ නැහැ. කාමචන්ද සම්පූර්ණයෙන් අයින් වෙනවා. එතකොට ඊළඟට අපිට හරියට අනුන්ගේ වැරදි හින්දා තරහ යන ගතිය තියෙනවා. තරහ එන්න එන්න අඩු වෙනවා. එතකොට දැන් මේ කෙනෙක් යම්කිසි භාවනාවක් වර්ධනය කරන කාලයක් එනවනම් ඒ වර්ධනය කරන කාලෙදී එයාට අත්දකින්න පුළුවන්කම තියෙනවා මගේ හිත දැන් වෙනදා වගේ නෙමෙයි විසිරෙන ගතිය අඩුයි. ඒක අත්දැකීම තමන්ට අත්දැක ගන්න පුළුවන්කම තියෙනවා විසිරෙන ගතිය අඩුයි. ඒ විතරනේ වෙනදා වගේ තරහ යන ගතිය අඩුයි. දැන් හුඟක් කාලවට අනිත් අයගේ වැරදි හින්දා තරහ ගිහලා තනියම විඳව විඳව ඉන්නවනේ. නේද? ඒව අඩි. Tamanටම පුදුම හිතෙනවා. මොකක් හරි මේ භාවනා එක කමටහනක් වර්ධනය වෙනකොට සිද්ධ වෙන හිතේ වෙනස. මටම පුදුම හිතෙනවා මේ මට තරහ යනවලු වෙන්නේ. හරි වැඩේනේ. හරිද? ඒ වගේ නොයෙකුත් වෙන දර්ශිත බාරන සංසුන්කම් අඩුයි. ඊළඟට අර වැතිරි වැතිරි ඉන්න කම්මැලි ගතිය මං කියන්නේ අර මැටි ගුලිය වගේ කියලා. අර වැටුනොත් වැටෙන තැනම නිකන් චප්ප වෙලා වගේ ඉන්න නැගිට ගන්න බෑ අයියෝ අමාරුයි කියලා තියෙන අර මේ නිකන් මේ ශරීරයේ තියෙන මැලි ගතිය අඩුයි. දැන් අපි හැමදාම කියන්නේ භාවනා කරන කෙනා කාර්යක්ෂම කෙනෙක්. එයා මේ අන් අයට වැඩිය ඉතා වේගෙන් වැඩ කරගන්න කෙනෙක්. එන්නේ පැත්ත කරලා නිකන් ඉන්න කෙනෙක් නෙවෙයි භාවනා කරන කෙනා. ඒකද මේක සාමාන්‍යයෙන් අපි කතිකාවතක් බවට පත් කරගන්න ඕන තමයි ඇත්තටම. දැන් දැන්ට තියෙන කතිකාව මොකද්ද? භාවනා කරන උපාසක කම් කරන අය කොයි වගේ කියලාද? ඔහේ පැත්තලා මුකුත් බැරි බැරි බැරි විදිහට ඉන්නවා වගේ කියලා. එහෙම නැහැ. තීන මිද්දෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙන ස්වභාවයකට පත් වෙනවා. ඉතින් මේ වගේ එක පැත්තකින් කාමච්ඡන්ද ටික අයින් වෙන බව Tamanට අඳුර ගන්න පුළුවන්. නේද? ඊළඟ හිතේ නොසන්සුන්කම කියන එක නැහැ. හරිද? ඒ වගේම පසුතැවීම් කියන ඒවා නැහැ. ඒ වගේම මේ මාර්ගය පිළිබඳ තියෙන සැකයන් නැහැ. මොකද මේකෙන් ඇති වෙන තත්ත්වයන් හින්දා. ඒතර ප්‍රථම ධ්‍යාන මට්ටමට ගියනම් මේවා නැත්තරම නැහැ වෙලා. ඒක ඇවිල්ලා පුදුමාකාර දෙයක්. කාමච්ඡන්ද ආදී හින්දා අපිට ලොකු පීඩනයක් තියෙනවා. අන්න ඒ පීඩණය නැති හින්දා කාමචන්දාදී හින්දා පීඩණය නැති හින්දා අපිට තේරෙනවා ලොකු ප්‍රීතියක් හිතෙන් නැගෙනවා. හරි ඇයි අපි හැම වෙලේම මොන හරි හොය හොයන ඉන්නේ හැම වෙලේම මොන හරි හොයන ලොකු අපි ආදරය කරන අයව හෝ වෙනත් යමක් දෙයක් හින්දා අපිට නිදහසක් නැහැ. හිත හැම වෙලේම ඒකෙන් සම්පූර්ණයෙන් අයින් වෙලා. ඒකෙන් සම්පූර්ණයෙන් අයින් වෙලා හිත හැම වෙලේම මොන හරි හොය හොය අඩුපාඩු සහිතව ජීවත් වෙනවා. ඒ එහෙම එකක් නැහැ මේ වෙලාවේ. ඒ වගේම ව්‍යාපාදය කියන එකට පොඩ්ඩක්වත් නැහැ. ඊළඟට ඒ ඒ ටික හින්දා ලොකු ප්‍රීතියක් තියෙනවා. සහ කය Tamanට දැනෙන්නේ නැති දැනෙන්නේ නැති හින්දා, කය අරමුණු වෙන්නේ නැති හින්දා විශාල සැපයක් තියෙනවා. කයෙන් ඇති වෙන පීඩාව මොකක්වත් නැහැ. ඒක තමයි විවේකය කියන්නේ. අපිට දැන් විවේකයක් නැහැ. මොකද කසන්න කිව්වොත් කසන්න ඕනේ, නලියන්න කිව්වොත් නලියන්න ඕනේ, සිදුනොත් හැරෙන්න ඕනේ. හරිද? සීතලෙන් බේරෙන්න ඕනේ, උෂ්ණෙන් බේරෙන්න ඕනේ. මේ ඔක්කොම තියෙනවා. ඉතින් ඒකින්ද ඒ එකක්වත් නැති හින්දා විශාල ප්‍රීතියක් තියෙනවා. විශාල සැපයක් තියෙනවා. එතකොට Tamanටම තේරෙනවා මේ අරමුණේ මට කරන්න දෙයක් නැහැ. මේ අරමුණේ හිත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැගෙනවා කියලා. එහෙනම් විතක්ක අඳුරගන්න පුළුවන්. ඒ අරමුණම නැවත නැවත ගන්නවා විසිර යනවා කියලා ਵਿਚාරය හඳුනගන්න පුළුවන්. ප්‍රීතිය හඳුනගන්න පුළුවන්. සුඛය හඳුනගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ අරමුණේ විශාල ඒකාග්‍රතාවයක් තියෙනවා. එහෙනම් ඒකාග්‍රතාවය හඳුනගන්න පුළුවන්. එහෙනම් විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ධ්‍යාන අංග හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. කාර්ය බහුල ජීවිතයක් ගත කරන ඔබත් මමත් මේ ශ්‍රී සද්ධර්මයේ ඔබේ ජීවිතයට ළඟා කර දෙන්නට ඔබේ ජීවිතයේ ශ්‍රී සද්ධර්මයේ තුලින් අර්ථ සම්පන්න කරගන්නට ඔබට ඔබේ ජීවිතයේ නිවැරදිම වෙනසක් ළඟා කර දෙන්නට බෞද්ධ ආරූප වහිනී නාලිකාවේ අපි සූදානම්. සදහවතුනි නිවැරදිම වෙනසක් ඔබේ ජීවිතයට දැන් පැමිණ තිබෙනවාද? ඔබ විමසන්න. ඉතින් අපි සූදානම් ඔබේ ජීවිතයේ නිවැරදිම වෙනස ඔබට ඉතාමත්ම ඉක්මනින් ළඟා කර දෙන්නට. ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 24 වන සතියේ ප්‍රථම අධ්‍යයනය සුරෙන් කෙරෙන සජීව සාකච්ඡාවට අපගේ Facebook ගිණුමට ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමේ Facebook ගිණුමට යොමු කර තිබෙන ප්‍රශ්නයක් පිළිබඳවයි ඊළඟට අපේ ස්වාමින් වහන්සේගෙන් විමසන්නට මේ සූදානම ප්‍රථම ධානයට පත්වීම නිවන් දැකීමට අත්‍යවශ්‍යම කාරණයක් වනවාද ස්වාමින් වහන්සේ කියා විමසා තිබෙනවා බොහොම වටින කාරණාවක්. ඇත්තටම නිවන් දැකීම සඳහා ප්‍රථම ධානයට පත්වීම අත්‍යවශ්‍යයි. කෙටියෙන් දෙන උත්තරය. එහෙමයි. එතකොට ඒ වුණාට මේ ප්‍රශ්නේදී මේ අහන ප්‍රශ්නේ කොහොම අහලා ඉවලා තිබුණාට මට තේරෙනවා උතන තව ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒකේ තේරුම ප්‍රථම ධානයට පත් වෙලා ඉන්න ඕනද ඉස්සලා නිවන් දකින්න කියන එක. එහෙමයි. ලෝකෝත්තර සිත් පිළිබඳව කරන විග්‍රහයේදී සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන සතර මග සතර ඵල ඇති වෙන්නේ ධ්‍යාන චිත්තයකමයි. ධ්‍යාන චිත්තයකමයි. එතකොට ඒකේ මේ අංග හතම ඇති වෙන්නේ ධ්‍යාන චිත්තයකමයි කියලා කියන්නේ. එතකොට ප්‍රථම ධ්‍යානය මේකේ අංග 8 එකතු කරන සමාධිය. එහෙනම් ප්‍රථම ධ්‍යානය නිවන් දකින්න ඕනමයි. හැබැයි කලින් සම්පූර්ණයෙන් ප්‍රථම ධානය මට්ටමටපත් වෙලාම ඉන්න ඕනේ කියන කාරණාව නැහැ. එයා ඕනනම් පුළුවන් විදර්ශනාවක් සිද්ධ කරගෙන යන්න සිද්ධ කරගෙන යනකොට ටික ටික ටික ටික හිත විදර්ශනා සමාධියකටපත් වෙනවා. විදර්ශනා සමාධියකටපත් වෙලා ටික ටික ටික ටික මොකද වෙන්නේ? ප්‍රථම ධානය මට්ටමට ඇවිල්ලා යම් කිසි කෙනෙක් කවදා හරි දවසක එයා මාර්ගසිතක් උපද්දවා ගන්න වෙලාව එනකොට ඒ වෙලාවේ ප්‍රථම ධ්‍යාන මට්ටමටපත් වෙලාමයි ඒක වෙන්නේ. ඒකවර වෙනවා. අන්තිම මොහොතේ හරි ඒක වෙනවා. එහෙනම් ප්‍රථම ධ්‍යානය කියන එක අනිවාර්යෙන් අවශ්‍යයි නිවන් දකින්න ප්‍රථම ධ්‍යානයෙන් උඩට. මොකක් හරි ධ්‍යානාංගයක් ඕනේ. හැබැයි මේ ඒක කලින් කරලම ඉවර කරලා ඉන්න ඕන කියලා එකක් නැහැ. දෙක සමාන්තරව ගියාම අන්තිමට එතෙන්දී මේ දෙක කොහොම අවශ්‍ය වෙනවා. අද දවසේ පටන් අපි තත්ත්වේක්ෂා වැඩසටහනේ මේ සජීවී සාකච්ඡාවේ පුංචි වෙනසක් කරා ස්වාමීන් වහන්සේ. ඒ තමයි මේ සතියට අදාළ මාතෘකානුකූල ප්‍රශ්න සහ ඔබ ඒවා ඇති පොදු ප්‍රශ්න. කියන්නේ ඔබේ ජීවිතයට ඔබට පැන නගින ඒවයි පරණ සතිවල සමහර වෙලාවට ඇති වෙච්ච ප්‍රශ්න. ඒ පිළිබඳව අපි අද දවසේ ඉඳන් සාකච්ඡා කරන්නට සූදානම්. ඉතින් පළවෙනි අර්ධය අපි ක්‍රියාත්මක කරන්නේ කතා කරන්නේ සාකච්ඡා කරන්නේ මේ සතියට අදාළ ප්‍රශ්න පිළිබඳව ඉන් අනතුරුව ඔබ ඒවා තිබෙන පොදු ප්‍රශ්න පිළිබඳව අපි කතා කරන්නට සූදානම්. ඒ වගේම තමයි ඔබටත් ඔබේ ගැටලු යොමු කරන්නට පුළුවන් WhatsApp, ඒ වගේම Viber, Facebook මාර්ගයෙන් එහෙම නැත්නම් කෙටිපණිවිඩයක් මාර්ගයෙන් ඔබට ප්‍රශ්න යොමු කරන්නට පුළුවන්. අපේ දුරකථන අංකය 077යි 499යි 84යි 84 077යි 499යි 84යි 84 අපේ දුරකථන අංකය ඔබට සුපුරුදු දුරකථන අංකය ක්‍රියාත්මකයි. ඒ වගේම තමයි ඔබට ලිපියක් මාර්ගයෙන් ඔබගේ ප්‍රශ්න අපට යොමු කරන්නට පුළුවන් අපේ ලිපිණේ නිෂ්පාදක ප්‍රතිවේක්ෂා බෞද්ධ ආරෝප වාහිනී නාලිකාව ආර්.ජී. සේනානායක මාවත කොළඹ 7 අපේ ලිපිණය. ඒ වගේම තමයි අද දවසේ ඊළඟ ප්‍රශ්නයට යොමු වෙන්නට කැමති ස්වාමින් වහන්සේ දියුණ පිටිය ප්‍රදේශීය සංඥාවක් තමයි අපිට මේ ප්‍රශ්නේ අද දවසේ යොමු කර තිබෙන්නේ ප්‍රථම ධානයටපත් වූ අයෙක් ඒ බව දන්නවාද ඒ බව දැනගන්නට හැකියාවක් තිබෙනවාද ඔව්. හුඟක් වෙලාවට මේකෙදි වෙන්නේ තමන්ගේ ඒකාග්‍රතාවය මොකක්ද කියලා තමන්ට හොයාගන්න බැරි එක. එහෙමයි. එතකොට වෙන්නේ මම දන්නේ මේක උනාද නැද්ද කියලා හොයාගන්න බැරි එක. ඉතින් ඇත්තටම කළ යුතුව තියෙන්නේ අපි ඉස්සෙල්ලාම භාවනා කරගෙන යන්න. භාවනාව කරගෙන යනකොට ඇත්තටම ධානයකටපත් උනාද කියලා හොයාගැනීමේ ලොකු අවශ්‍යතාවයකුත් නැහැ. සමහර අයට මේ වගේ පොඩි පොඩි හානි වෙන වෙලාවලුත් තියෙනවා. ඒ හානි වෙන වෙලාවල් තමයි මේ අර මාන්නය කියන එක හැදෙනවනේ. අනිත් අය වගේ නෙමෙයි බොහෝ දෙනෙකුට තියෙන කැටපොනේ එක. ගොඩාක් මාන්නය කියන එක හැදෙනවා මේ මම ධ්‍යානලාභියෙක් මට මේ දේ කරගන්න පුළුවන් නේද? එතනින් එහාට යන්න බෑ. මමත්වය ඇති කරගන්නවා, මමත්වය වැඩි කරගන්නවා. ඒ වගේ තත්ත්වයන් යර්ථේ. ඉතින් ඒකින්ද අපි හුඟක් වෙලාවට උපදෙස් දෙනවා මේ ඕක ගැන ඒ තරම්ම සැලකිල්ලක් දක්වන්න එපා කියලා. හැබැයි ඒ වගේම තමයි මේක ගැන සැලකිල්ලක් දැක්වීමේ ලාභයකුත් තියෙනවා. ඒ ඒකේ තියෙන සුවදායක తত্ত্বය, ඒකේ තියෙන ප්‍රීතිමත් ස්වභාවය කවිද මහත්මයා මේ ජීවිතයේ ලැබිය හැකි මේ අපි මේ ගැන කතා කරා නමුත් මේ ජීවිතයේ ලැබිය හැකි සැපයන් අතර ප්‍රීති අතර ගත්තොත් එහේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දිව්‍ය ලෝක සැපයට වඩා වැඩි කියලා. දිව්‍ය ලෝක සැපයට වඩා වැඩි සැපයක්. මේ දෙයකන මේ ලෝකේ ඉන්න මිනිස්සු සැප හොයන එක කරන්නේ. ඒ සැප හොයනවා කියලා කියන්නේ ඇහැට ප්‍රිය රූප පෙන්වනවා, කනට ප්‍රිය ශබ්ද අසනවා, ගන්ධ රස ස්පර්ශ ඒවා ඉදින් කරන්නේ මේ සතුට වෙන එක සැපෙන් ඉඳ සූදානම් කරගන්න එකනේ. ඒතර ඊට වැඩිය ඉතා ඉහළ සැපයක් ලබන්න මේ ජීවිතේ එක දොරටුවක් තියෙනවා. එක දොරටුවක් තියෙනවා. ඒ කියන්නේ එක ක්‍රමයක් තියෙනවා තව. එතකොට අන්න ඒ තියෙන ක්‍රමයක් තමයි මේ ධ්‍යාන මට්ටමටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ditta dhamma sukha viharane කියලා. ඒකෙන්ද මේ ගැන දැකගෙන දැනගැනීමත් හරි වටිනවා. ඉතින් අර කලින් ප්‍රශ්නෙට දුන්න උත්තරේමයි මේ අංග ටික හරියට අපි ඉස්සෙල්ලා ගවේෂණය කරන ගුරුවරයෙක්ගෙන් අහගන්න. හරි අපි කතා කරමු මේ සාකච්ඡාව තුලත් හොඳට බලන්න මොකද්ද මේ ප්‍රීතිය කියන්නේ අපි ගොඩාක් කාරණාත් එක්ක සාකච්ඡා කරා මේක. ඊයේ දවසේ උඩබබුත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේත් එක්ක විශාල සාකච්ඡාවක් කරවුවා. ඉතින් එතකොට ඒ ටික හොඳට අධ්‍යයනය කරපුවාම ඒ සිහිය තියෙනවා නම් භාවනාවේදී මේ අංග ටික Tamanට හරියටම වැටහුණා කියලා තේරෙනවා නම්. ඉතින් කෙටියෙන්ම කියනවා නම් වෙන මොකක්වත් නෙවෙයි. මේ භාවනා අරමුණ අඛණ්ඩව හිරවනද මෛත්‍රී භාවනාව කරන කෙනාට මෛත්‍රී හැඟීම උපදිනවා. ඒ මෛත්‍රී හැඟීම අර හිතවත් අහිතවත් මැදිහත් වෛරී කියන සීමාවල් කැඩිලා මුළු ලෝකෙටම එකම එක හැඟීමක් උපදිනවා. ඒ හැඟීම නැවත නැවත වර්ධනය කරගෙන ගියාම එයාට දැනෙනවා මේ නැවතිලා ඉන්නවා එක තැනක එයාගේ හිත කිසි තැනකට විසිරෙන්නේ නැහැ. ඒ හැඟීම තුල හිර වෙලා. හරිද? බොහෝ විට ඒ වෙනි කාලෙනකොට තීන මිද්දේ නැති හින්දා අවට මේ වගේ නිකන් මේ හඳ එලියක් පැවවා වගේ ආලෝකමත් ස්වභාවය කොහොමද තියෙනවා. ආලෝකමත් ස්වභාවය තියෙනවා. ඉතින් ඒකින්ද ඒක මේ අර මොකක් හරි ගුලියකින් ඉස්සරහට එනවා වගේ මෙහෙම මෙහෙම එන එකක් නෙවෙයි සම්පූර්ණ දැන් අපි හොඳට එළිය තියෙන තැනක ඇස් තියා ගත්තොත් මේ දැන් වටේ එළිය තියෙනවා කියලා තේරෙන්නේ. ඝන අන්ධකාරය වුණත් ඒ වගේ එළිය තියෙන ගතියක් තියෙනවා. එතකොට එහෙම ආලෝකමත් මේ මේ කාමරයක නම් ඉන්නේ කාමරේ පුරාවට ආලෝකය පිරিলা කියලා දැනෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් හිත ඉතින් ප්‍රීතියටපත් වෙලා සැපයටපත් වෙලා නමුත් අර අර හැංගීමේ ගල් ගෙඩිය වගේ හේම වෙන්න පුළුවන්. මොන තරම් වෙලා කිසි දෙයක් ගැන හැඟීමක් නැති මේක ප්‍රායෝගික தত্ত্বයක්. ඉතින් ඒ தত্ত্বය ඔය කියන අංග ටික තමන්ගේ පැත්තෙන් වර්ධනය කරගත්ත කෙනෙකුට එයා දන්නවා මේ ඒ தত্ত্বය තමයි කියලා. එහෙමයි. ඊටාත්ම හරවත් කතිකාවතක් අද මේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ අපි ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ. ඔබට පැන නගින ගැටලු ඔබ යොමු කර තිබෙන ගැටලු අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊටමත් මැනවින් ඔබට පහදා දෙනවා. ඉතින් බ්‍රහස්පතින්දා දවසේ ඔබ උදෑසන 8 වන විට බෞද්ධ රූප වාහිනිය වටා එක්රොක් වී සිටින්නේ ප්‍රතිවේක්ෂා වැඩසටහන නරඹන්න. ඉතින් අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහන වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුණා. කටුබැද්ද අල්ලිස් පෙරේරා මාවත පදිංචි දනංජය විජේසේකර ඇතුළු පවුලේ සදැහැති පිරිස. ඉතින් ඒ වගේම තමයි සදැහැවතුනි ඔබටත් මේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ විශේෂයෙන්ම සජීව වැඩසටහනට දායකත්වයෙන් කටයුතු කරන්නට පුළුවන්. සජීව වැඩසටහන වගේම අනෙකුත් වැඩසටහන් සඳහාද දායකත්වයෙන් කටයුතු කරන්නට පුළුවන්. ඒ සඳහා කතා කරන්න අපේ දුරකථන අංකයට 0117 215 388 දුරකථන අංකය ඔබ වෙනුවෙන් ක්‍රියාත්මකයි. අපි හැම වෙලාවෙම බලන්නේ සතුටින් ඉන්න. අපේ ජීවිතේ අපි සතුටින් පුරවා ගන්න තවත් කෙනෙකුත් සතුටින් තියන්න තමයි අපි හැම වෙලෙම අපේ ස්වාමීන් වහන්සේ අප කටයුතු කරන්නේ. ඒ නිසා ඔබට පුළුවන් තවත් කෙනෙකු සතුටින් තියන්න මේ පිරිස අද දවසේ තවත් බොහෝ දෙනෙක් සතුටින් තියෙනවා මේ බෞද්ධ ආරූප වාහිනිය වගේම අද රාත්‍රී 10ට බෞද්ධ ආගමන් විදුලියේ ප්‍රචාරය වන මේ ප්‍රතිවේක්ෂා වැඩසටහන ලෝවැති දානයන් අතර උතුම්ම දානය වන ධර්ම දානය හැමෝටම ශ්‍රවණය කරන්නට ඉඩ අවකාශය ලබා දෙන මේ පිරිස. ඉතින් ඒ වගේම ඔබටත් පුළුවන් අපි පෙර සිහිපත් කළ ආකාරයෙන් ඔබේ දායකත්වය ගැන කටයුතු කරන්න. ඊළඟ ප්‍රශ්නය අපි විමසන්න කැමති WhatsApp ගිණුමට ඒවා ඇති ප්‍රශ්නයක් තමයි අපේ ස්වාමීන් වහන්සේගෙන් ඊළඟට විමසන්නේ මරණයේදී ප්‍රථම ධානය ගරුක කර්මයක් වීමට මරණ මොහොතේදී ධානයට සමවැදී සිටිය යුතුද කියා විමසා තිබෙනවා ස්වාමින් වහන්සේ. ඔව් මම ඒක තමයි කිව්වේ මේවා හරි ප්‍රායෝගික ප්‍රශ්න කියලා කෙනෙක් දැන් අපි දන්නවා ගරුක කර්මය කියලා කියන්නේ ධ්‍යානයන් කියලා පුණ්‍ය භාගිය පැත්තෙන් අපුණ්‍ය භාගියෙන් පැත්තෙන් මව මැරීම පියා මැරීම මේ ටික ඒවා තමයි ගරුක කර්ම කියලා කියන්නේ ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඊළඟ භවයට ප්‍රතිසන්දෙන එහෙනම් පුණ්‍ය භාගිය පැත්තෙන් අපිට අනිවාර්යයෙන්ම ප්‍රතිසන්දෙනවා කියලා ඒ කියන්නේ ජීවිතේ විසඳුනා මේ මේ වතාවේදී අසාර්ථක භාවයක් නැහැ කියන්න පුළුවන් ධ්‍යාන මට්ටමකට කෙනෙක් හිතපත් කරගෙන තියෙනවා නම් එයා ඒ ධ්‍යාන තලයේ උපදිනවා එතකොට මේ මරණ මොහොත කියන එකේදී අපිට හිතන්න බෑනේ මේ නේද ධානය මට්ටමට ඒ කියන්නේ ධානයේම ඉන්න හිටියොත් තමයි මේක වෙන්නේ කියලා එහෙම එකක් ධර්මේ නැහැ. ගැටලුව තියෙන්නේ මරණ චිත්ත විතිවල තියෙනවා චවන සිත් පහයි තියෙන්නේ. ඒකින්ද බාහිර දේවල් හඳුනාගන්නේ නැහැ. බාහිර දේවල් මරණ චිත්ත විති පහල වෙනකොට හඳුනාගන්නේ නැහැ. අපි සාමාන්‍ය පුද්ගලයෙක් ධ්‍යාන මට්ටමකට එනකොටත් ටික ටික ටික ටික ටික ටික බාහිර අරමුණු අතහරිනවානේ. එතකොට මේ වර්තමාන කාලයේදී ඇත්තටම ඔකට කෙටි උත්තරයක් දෙනවා නම් ධ්‍යාන ගත වෙලා ඉන්න ඕනේ නැහැ. එයාට මේ කාලේ පිරිහිච්ච නැති ධ්‍යාන තියෙන්න ඕනේ. පිරිහිච්ච නැති ධ්‍යාන කියලා කියන්නේ මේ වෙලාවේ ධ්‍යානෙ ඉන්න ඕනේ කියන එක. දැන් අපි හිතමු අපි කවුරු හරි ප්‍රථම ධ්‍යාන හෝ චතුර්ථ ධ්‍යාන දක්වා හෝ මොකක් හරි ධ්‍යානයක මේ දවස්වල එයාට ඒ ධ්‍යානයට සමවදින්න පුළුවන්කම තියෙනවා. අන්න එහෙම සමවදින්න පුළුවන්කම තියෙනවා නම් ඒ දනත්තා ඒ ධ්‍යානයේ නැතුව හිටියට අපි කියනවා එයා මේ වෙනකොට ධ්‍යානලාභියෙක් කියලා. එයාගේ එයාට මේ දවස්වල ධ්‍යාන වලට සම්බන්ධින්න බැරි වෙනවා. බැරි වෙනවා. අපි කියන එයාගේ ධ්‍යාන පිරිහිලා කියලා. ඕන වෙලාවක ඉඳගෙන එයා දන්නේ එයාට ධ්‍යානයට සම්බන්ධින්න පුළුවන් කියලා. එහෙනම් කියන එයාගේ ධ්‍යානෙ පිරිහිලා නැහැ කියලා. ධ්‍යානෙන් අයින් වුණා කියන්නේ ධ්‍යානෙ පිරිහුණා කියන එක නෑ. අන්න ඒ නොපිරිහි ඉන්න පුළුවන් නම් ඒ තනත්තාට ඒ කාලෙදී ධ්‍යාන නොපිරිහි ඉන්න කාලෙදී මරණයටපත් වුණොත් ඒ ධ්‍යාන ධ්‍යානෙ ගරු කර්මයෙන් බවට පත් වෙනවා. ඒකට හේතුව තමයි මරණාසන්න කාලයේදී ඇති වෙන චිත්තවිති වල තියෙන ජවන සිත් නැති හේතුවෙන් ඒ තමන්ගේ සිතේ අතීතයේ වේගයෙන් නැගිච්ච වේගයන් ධ්‍යාන වේගයන් ඉක්මනට ඒ මොහොතේම ඒ හිතට යනවා. ඒ ශනික මරණයක් කියලා එකක්වත් නැහැ. ඕකත් එක්ක නැති ශනික හදිසි ඇක්සිඩන්ට් එකක් වෙලා වගේ මරණොත් කියලා ශනික මරණය කියන එක නැහැ. හිතේ ශනික භාවය තේරුම් ගත්තා. හිත කොච්චර වේගවත්ද කියන එක තේරුම් ගත්තොත් ශනික මරණය කියන එක අර්ථ දක්වන්න බෑ. ඒක නිසා අනිවාර්යෙන් ධ්‍යාන වලින් නොපිරී හිටියොත් පුළුවන් එයාට ගරුක කර්මයක් කරගෙන සන්තෝෂයෙන් ජීවත් වෙන්න ආ මං මේ භවයේ අන්තම් බේරගත්තා කියලා. සතර අපාය වැටෙන්නේ නැතිව බේරගත්තා. දැන් ධ්‍යාන ලාභයක් තියෙනවා. ඒ කියන්නේ අර බුදුරජාණන් වහන්සේ කාලේදී එක්තරා භික්ෂුන් වහන්සේ නමක් ධ්‍යාන ලැබිලා තියෙන තාලේ දිවන සාගන්න උත්සාහ කළා. එහෙම එකක් උනේ ඒ ධ්‍යාන නොපිරිහි මැරෙන්න ඕනේ කියලා. ඒ වෙලාවේ උනේ ඇත්තටම ඒ වේදනාවට හිත සමවැදිලා උන්වහන්සේ රහත් ඵලයට පත් වුණා. එහෙමයි. සදහවතුනේ බෞද්ධයා මාධ්‍යජාලය තුළින් ඔබේ ජීවිතය නිවැරදිම වෙනසකට ළඟා කර දෙන ප්‍රතිවේක්ෂා වැඩසටහනේ සජීව වැඩසටහන මෙලෙසින් ක්‍රියාත්මක වන්නේ අපි දැන් ප්‍රතිවේක්ෂා වැඩසටහනේ ඔබට තවසූ ආකාරයට අර්ධ දෙකකට තමයි ප්‍රතිවේක්ෂා වැඩසටහනේ ගැටළු සාකච්ඡාව ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ දැන් ප්‍රථම අර්ධයේ අවසන් ප්‍රශ්නය මාත්‍රිකානුකූල ප්‍රශ්නය කියන්නේ මේ සතියේ අපි ගෙනාවේ ප්‍රථම අධ්‍යයනය ඇසුරෙන් ඔබට ධර්ම දේශනාවන් ධර්ම සාකච්ඡාවන් ශ්‍රවණය කරන්නට ඉඩ අවසර ලබා දෙනවා. ඉතින් අද දවසේ ප්‍රථම ධානය ඇසුරෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් විමසන අවසන් පැනයයි මේ. මේ දිනවල සාකච්ඡා කරන ප්‍රථම ධානයත් අපේ දිනදා කරන භාවනාවත් අතර වෙනස පහදා දෙනමින් ඉල්ලා සිටින අපගේ Facebook ගිණුමට තමයි මේ ප්‍රශ්න යොමු කර තිබෙන්නේ. පූර්ණි වීරසංග මහත්මිය. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නෙටත් පිළිතුරක් ලබා දෙන ලෙස උන්වහන්සේගෙන් අනුකම්පාවෙන් ඉල්ලා සිටිනවා. සාමාන්‍ය භාවනාවකයි ප්‍රථම ධානයයි අතර තියෙන වෙනස තමයි අපි ඉස්සෙල්ලා කතා කරපු දෙයමයි ප්‍රථම ධානය කියන්නේ අපි කරන යන භාවනාවකින් ඒ භාවනාව වර්ධනය වෙලා ඇති වෙන ප්‍රබල චිත්ත ඒකාග්‍රතාවයට කියන ප්‍රථම ධානය කියලා. ඒකෝත් සාමාන්‍ය භාවනාවයි ඒක අතර වෙනස කියලා කියන්නේ මේ සාමාන්‍ය භාවනාව ප්‍රථම ධානය මට්ටමටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අපි කරගෙන යන දේවල් වලදී මේ දිනවල අපි සාකච්ඡා කරේ ප්‍රථම ධානය ගැන කෙනෙකුට උනන්දුවක් ඇති වෙන්න. සමහර අය විදර්ශනා විතරක් කර කර ඉන්නකොට ඒක ටිකක් කාර්කස ගතියක් තියෙනවා. ඒ කාර්කස ගතිය කියන්නේ ප්‍රීතිය ප්‍රීතියක් පස්සද්ධියක් නැති හින්දා චුට්ටක් අපිට ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා සමහරවිට ඒකේ හිත අලවා වාසය කරන්න අමාරුයි. හරිද අපිට ඇත්තට මේ ජීවිතේ ඉන්නකොට අපි හොඳටම දන්නවනේ මෙන්න මේක පොඩ්ඩක් හිතන්න මේ හැම වෙලෙම අපේ හිත පෙරලෙන්නේ කොයි පැත්තටද සැප සතුටු පැත්තට. අපේ හිත හැම වෙලේම දැන් යාළුවෙක් වුණත් වැඩියෙන් මට සතුටක් ඇති වෙන යාළුවා ළඟට යන්න මගේ අදහසක් තියෙන හැම වෙලේම. දරුවෙක් ළඟට වුණත් අම්මෙක් තාත්තෙක් වැඩියෙන් ආදරේ දරුවෙක් ළඟට යන්න හදන්නේ ඇයි? දරුවෝ කීප දෙනෙක් ඉන්නවා නම් කොහේ කොහෙටද ගිහිල්ලා ඉන්න බැලුවොත් වැඩියෙන් එයාට ආදරය කරන කෙනා ළඟට යන්න හදනවා. ඒ මොකද ඒ සැප සතුට සඳහා. එතකොට අපි ඒ ඔකොටම වැඩිය සැපයක් ලැබෙන සතුටක් ලැබෙන ධානයකට පුරුදුනොත් මේ එතකොට ඒ පැත්තට තියෙන හිත වැඩි හැම වෙලෙම මම මොන දේ තිබ්බත් මෙතෙන්ට යන්න ඕන කියලා හිත ඇල වෙනවා විදර්ශනා මාර්ගයට ධර්මයට සිත අලවා වාසය කරන්න ලේසි. ඉතින් ඒකින්ද තමයි අපි මේ දවස්වල ප්‍රථම අධ්‍යයනය ගැන සාකච්ඡා කරේ. එහෙමයි සල්ලාස. ප්‍රතිවේක්ෂා වැඩසටහනේ ප්‍රථම අධ්‍යයන ඇසුරින් සිදු කෙරෙනු ඒකට කතිකාවත අපි මෙලෙසින් නිමවටපත් කරනවා මාත්‍රුකානුකූල ගැටළු කතිකාවත වැඩසටහන නිමා කරන්නේ නැහැ. ස්වාමින් වහන්සේ මාර්තු මාසයේ 30 වෙනිදා. ඓතිහාසික ගාලු පුරවරේ පැවැත්වෙනවා ප්‍රතිවේක්ෂා වැඩසටහනේ දෙවන අදියර අපි පළවෙනි අදියර පැවැත්වුවා කැලණි පුරවරේ. ඉතින් දෙවන අදියර පැවැත්වෙනවා ගාලු පුරවරේ. ඉතින් මේ වැඩසටහනට සමගාමීව ගාල්ල ප්‍රදේශයේ පුරා දීප ව්‍යාප්තව වැඩසටහන් මාලාවක් ඔබ වහන්සේ පවත්වනවා. ඉතින් මේ පිළිබඳව බොහෝ දෙනා අපගේ කාර්යාලයට ඒ වගේම අපගේ මේ පොදු දුරකථන අංකයට මෙතුම් ලබා දී විමසනවා. ඒ පිළිබඳවත් පුංචි මතක් කිරීමක් මේ මොහොතේ සිදු කළොතින්. ඔව් මේ මෙහෙමයි ඇත්තටම විශාල ධර්මදේශනා ප්‍රමාණයක් සත්බොධ්‍යංගතන මේ ධර්මදේශනා ටික කෙරෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ කෙරෙන ධර්මදේශනා සහ වැඩසටහන් සියල්ලම මේ වැඩසටහනේ මතක් කරන්න අමාරුයි බොහෝ විහාරස්ථානවල. නමුත් අපේ දුරකථන අංකයට ඇමතීමක් ලබා දුන්නොත් මම හිතන්නේ බොහෝ දෙනා සිත් පොඩි ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙන්න ඇති මේ පහුගිය සතියේ මේ දුරකථනයේ ක්‍රියාත්මක නොවීම පිළිබඳව ඒක පොඩි අතපසු වීමක් මේ <laughs> ඒක පොඩ්ඩක් කියන්න ඕනේ මොකද මගේ අතේ තිබුණේ හදිස්සි විදේශගත වීමක් සිද්ධ වුණා බැරි වීමකින් මට ඒක අරගෙන යන්න සිද්ධ වුණා මොකද පහුගිය කාලේ මගේ අතේ තියාගත්තේ භික්ෂුන් වහන්සේලාගේ වැඩසටහන හින්දා ඒකින්ද අද ඉඳන් මේ දුරකථනයට කතා කරොත් කාල ප්‍රදේශයේ තියෙන වැඩසටහන් පිළිබඳව දැනගන්න පුළුවන්කම තියෙනවා. මොකද අපි මේ සාකච්ඡාවේදී විශාල ප්‍රමාණයක් කියවීම ගැටලුවක් වෙනවා මම හිතන්නේ 8ක් 9ක් විතර තියෙනවා මේ සතියට අදාළ වැඩසටහන්. ඉතින් විශේෂයෙන් කිය යුතු තියෙන්නේ ගාලුපුරවරයේදී අපි දෙවැනි වැඩසටහනයි කරන්නේ මාර්තු 30 වෙනිදා ගාලු කොටුවේ විහාරස්ථානය අභියස තියෙන ගාලු කොටුවේ එතන තියෙන භූමි භාගය තමයි සිද්ධ වෙන්නේ ගාලුකොටුවේ විහාරස්ථානයේ අලෝදිනන ජයමක් කියලා පය තුනක ධර්ම දේශනාවක් සිද්ධ වෙන්නේ. මේ ධර්ම දේශනාව අපිට ප්‍රායෝගිකව තියෙන දේශපාලන විසඳුමක්. ලංකාවේ විශේෂයෙන් රට රටේ තියෙන පරිහානිය කොහොමද ඉදිරියට ගන්න කියලා කෙරෙන විග්‍රහයක් ඒකටත් අපි හැමදාම ආරාධනා කරන හැම විද්වත් විද්වත් අයටම ඇවිල්ලා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නේ පැහැදිලිව අපි රටේ තියෙන බොහෝ ගැටලු ප්‍රමාණයක් තියෙන මේ තියෙන ව්‍යසනකාරී తত্ত্বය සම්පූර්ණයෙන්ම නැති කරගන්න. හැම පැත්තකින්ම ප්‍රායෝගික විසඳුමක් බුද්ධ ධර්මය තුළින් ලබා දීලා තියෙනවා මහත්මයා. ඒක තමයි අපි ඇත්තටම කතා කරන්නේ. ඒකෙන විවෘත ආරාධනාවක් තියෙනවා. ඒකත් එක්ක ගාලු කොටුවෙන් එළියට එන පාගමන ඒක අදිෂ්ඨාන සාමගාමී අදිෂ්ඨාන සාමගාමී පාගමන එක්කෙනෙක්වත් වචනයක්වත් කතා කරන්නේ නැතුව සිද්ධ කරන මේ පාගමන ඒ වගේම කච්චිවත්ත පුරාණ විහාරස්ථානයේ සිද්ධ කරන අදිෂ්ඨාන පූජාව ප්‍රතිපත්ති පූජාව. ඉතින් මේ ටිකට මේ වෙනකොට ලොකු පෙළ ගැසීමක් තියෙනවා. ඉතින් කැමති නම් 0.7යි 7යි 499යි 84යි 87 කියන දුරකථන අංකයෙන් විස්තර දැනගන්න පුළුවන් අද ඉඳලා ඒ විතරක් නෙවෙයි මේවට සමගාමීව තමන්ගේ ජීවිතයට ලොකු සතුටක් ලබන්න පුළුවන් අපි මේ රටේ ඉන්න සියලු දෙනාට බලපෑමකුයි කල්යාණ මිත්‍ර සංගමය විසින් කරන්නේ නිවැරදි වෙන්න කියලා. එහෙනම් බලපෑමක් කරන්න එකමුතු වීම ඒ සඳහා දැම්මම පෙළ ගැහෙන විදිහට අපි මතක් කරනවා. ඒ වගේම තමයි ස්වාමීන් වහන්සේ හරිත සංවර්ධන වැඩසටහන අපි පසුගිය දින කිහිපය පුරාවට මතක් කරා. ඒ වගේම ස්වාමීන් වහන්සේ තවමත් ඒ හරිත සංවර්ධන වැඩසටහන ගාලුපුරවරේ අපි ආරම්භ කරපු වැඩසටහනට මේ සදැහැති පිරිසට දායක වෙන්නට පුළුවන් ආකාරය මොන වගේද? ඔව් බොහොම වටිනවා. මොකද ගාලුපුරේ අපි පටන් ගත්ත වැඩසටහනේදී ඊයේ තිබ්බා තවත් සාකච්ඡාවක් ඒ පිළිබඳව. ඇත්තටම අපි එදා පටන් ගත්ත වෙලාවේ මගේ අතින් ඒ පැලය දෙන්නයි අපි සැලසුම් කරලා තිබුණේ. ඒක කරගන්න අමාරු වුණා ඒ වෙලාවේ තිබුණ තත්ත්වයේ හින්දා. ඉදිරි වැඩසටහන් වලදී අපි දේශනා කරන ස්වාමීන් වහන්සේගේ අතින් තමයි මේ පැලය ලබා දෙන්නේ අපිට මතක හිටින්න. හරි. ඉතින් ඒකත් එක්ක සිද්ධ වෙන්නේ හරිය අපුරු ක්‍රියාවලියක් මේ පැලය කොහොම හරි හදන්න දැන් ඊයේ අපි හරිත පරිසර සංවිධානයක් එක්ක සාකච්ඡා කරන වෙලාවට එයාලා කිව්වේ හඳුනන තියෙන ලොකුම ප්‍රශ්නේ පැල අපිට පුළුවන් තරම් හදන්න පුළුවන් මේක සුරක්ෂිත කරලා සකස් කරන එකයි කියලා. ඉතින් ලංකාවේ පළතුරු වල තියෙන ඊයේ ඒකෙදි සාකච්ඡා වුණා අපේ කවි මහත්මයා මේ ලංකාවේ පළතුරු වල තියෙන පිළිකානාශක පිළිබඳව කටුව නෝදා වැල වගේ දේවල් වල පවා මේ බාහිර බටහිර රටවල් මේවා දන්නවා. මේ ඉතින් ඒකදී අපිට එතන හරිය හොඳ කතාවක් කියනවා අපේ කට්ටිය කොස් ගෙඩිය උඩ කකුල මෙහෙම තියාගෙන මේ රට බීම බෝතලයක් බොන හැටි. කකුල කොස් ගෙඩිය උඩින් තියාගෙන. නමුත් බටහිර රටවල් දන්නවා කියලා මේකේ තියෙන වටිනාකම මොකක්ද කියලා. ඉතින් ඒකට උදාහරණ කතාවකුත් එක්කම කිව්වා ඉතින් ඒ කට්ටියත් කිව්වා අපිට පුළුවන් තරම් උදව් කරන්න ඕනේ. මේක ලොකු දෙයක් තියෙනවා ලොකු දෙයක් තියෙන මේක හරි හොඳ අපූර්ව උපක්‍රමයක්. මොකද ගාල් ප්‍රදේශයේ තරුණයෙක්ගෙන්මයි මට මේ අදහස ආවේ. ඒකත් මතක් කරන්න ඕනේ. ඒක හරි වටිනවා. දැන් මේ අපි කරන්නේ මේ අයට දායකත්වය ලබා ගන්න පුළුවන් මේ වෙනකොට ලංකාවේ විහාරස්ථාන 70කට ආසන්න ප්‍රමාණයක් ප්‍රත්‍යක්ෂ මධ්‍යස්ථාන විදිහට සකස් වෙමින් තියෙනවා කල් මහත්මයා. එදා සම්මන්ත්‍රණයෙන් පස්සේ මාර්තු 1 වෙනිදා මේ මධ්‍යස්ථාන ටික අපි මේ හැම දිනාටම දැනුම් දෙනවා ඉදිරියේදී. දැනට ඔබේ නිවසේ හැකිතරම් පැල වර්ග පොට් කරලා හදලා තියන්න පුළුවන් තරම් පැල මොන පැලයක් හරි කමන්නේ ලොකු වෙන පැල අඹ පැලයක් වෙන්න පුළුවන් දොඩම් පැලයක් හරි කමන්නේ ලංකාවේ පළතුරු වලට විශේෂයෙන්ම හරිද ඒ වගේම අනිකුත් මේ ඊළඟට නා පැල කොස් පැල මේ වගේ ඕනම එකක් කමන්නේ පොට් කරලා තියාගන්න අපි කියන වෙලාවට මේ මධ්‍යස්ථාන වල ගෙනලා දෙන්න එතකොට අපි ධර්ම දේශනාවලදී මම හිතන්නේ අපිට ලොකු වෙනසක් කරගන්න පුළුවන් වෙයි පරිසංවර්ධන වැඩසටහන හරහා හරිත සංවර්ධන වැඩසටහන ප්‍රතිවේක්ෂා වැඩසටහන සමගාමීව සිදු කරන තවත් එක් ව්‍යාපෘතියක් තමයි ඒ. ඉතින් ඔබට ඒ සඳහා දායක වන්නට පුළුවන්. සදැහැති ඔබ පසුගිය දින කිහිපය පුරාවටම ලිපි මාර්ගයෙන්, ඒ වගේම Facebook ගිණුමට, WhatsApp ගිණුමට, ඒ වගේම කෙටිපණිවිඩ මාර්ගයෙන් යොමු කළ ප්‍රශ්න අපි දැන් කතා කරන්නට සූදානම් ස්වාමින් වහන්සේ. මුලින්ම Facebook ගිණුමට යොමු කර ඇති ප්‍රශ්නයක් පිළිබඳව කතා කරන්නට සූදානම්. අනාත්ම සංඥාව වඩා ගැනීම අපහසුයක් වී තිබෙනවා. අනාත්මය මෛත්‍රිය වඩන්න උත්සාහ කරන හැම විටම සිංහලෝවාද සූත්‍රයේ මැදට පණින ප්‍රශ්නයක් තිබෙනවා. සියලු දේ පෞද්ගලිකව අත්හැරිය හැකිමුත් අම්මා කෙනෙක් හැටියට එකම දරුවාගේ ආරක්ෂාව අනාගතයේ සැලසුම් කිරීමේදී ප්‍රශ්නයක් බවට පත්වන්නේ කිසිදු දේපලකට තණ්හාවක් නැතත් දරුවා පාරට නොවැටි ජීවත් විය යුතුයි හැකියාවක් තිබෙනවා සෑම අම්මා කෙනෙක්ගේම <laughs> බලාපොරොත්තුව තමන්ගේ දරුවා හොඳ මිනිහෙක් කරලා ඔහුව රටේ බබලන මිනිස්සෙක් කරන. ඉතින් අපි සොයනස ඉතාමත් හරවත් ප්‍රශ්නයක් මේක. ගාලවල් සූත්‍රයෙන් අදට පයින්නවා කියලා තියෙන අම්මලා කොහොමද කපටි තමන්ව සාධාරණීකරණය කරගන්න හදනවා නේද? මෛත්‍රිය අනාත්ම සංඥාව මැදට සිංහලෝවල් සූත්‍රය පයින්නවා කියන්නේ මට පේන්නේ ඔකෙදි <laughs> යුතුයකම එළියට පයින්නවා කියන එකයි. නේද? ඊටාම සහෘද හැඟීමකින් ආදරණීය හැඟීමකින් කියන්න ඕන අපේ මව්වරුන්ට ඒක විය යුත්තක් කියලා. හරිද? ඒක විතරක් නෙවෙයි අපේ ස්වාමීන් වහන්සේ අපි අපි අතර වුණා. දැන් බෞද්ධ නාලිකාව සහ මම ගත්තොත්. එතකොට මම දැනගන්න ඕනේ බෞද්ධ නාලිකාවට මගෙන් කෙරෙන තේ යුතුයකම් ටික නොපිරිහෙලා ඉෂ්ට කරන්න. ඒක ඉෂ්ට කරනකොට බෞද්ධ නාලිකාව හැමදාමත් කරේ මොකද්ද? මට කළ යුතු යුතුයකම් ටික නොපිරිහෙලා ඉෂ්ට කරනවා. මේක රාජකාරි මට්ටමින් කිරීමද අපි අපි රාජකාරියක් හදාගන්න නීතියක් හදාගන්නවා අපේ නාලිකාවේ මෙන්න මේ වැටි කරන කාශ පහඳුර මෙන්න මේ විදිහට හැසිරෙන්න ඕන. ওই පැත්තෙන් මට නීතියක් දානවා. එතකොට මම මේ පැත්තෙන් නීතියක් දානවා එහෙනම් නාලිකාව මේ විදිහට වෙන්න ඕන. හරි අපි දැන් එකතු වෙලා ගිවිසුමක් ගහලා අසං කරලා එහෙම තියෙනවා. එතකොට අපි හැම වෙලේම මම එන්නේ කොහොමද? මගේ අයිතිවාසිකම් ටික ලැබෙනවාද? ලැබෙන්නේ නැත්නම් මම හැම වෙලේම <laughs> එතකොට ওই පැත්තෙන් ඉන්නේ හැම වෙලේම ආ උන්වහන්සේ මෙහෙමයි කියලා තියෙන්නේ මෙහෙමයි කියලා තියෙන්නේ කියලා. ඒත් වෙන්නේ එකම දේ. හැබැයි ඒ දෙකේදී අපේ හිත සන්තෝෂ නැහැ. නමුත් සත්භාවයෙන් මේවා කෙරෙනවා නම් නේද? අපේ හිත ඊටාම සන්තෝසයි. ඉතින් ඒකින්ද ළමයෙකුට කරන යුතුයකම් විතරක් නෙවෙයි සියලු සමාජයට කරන යුතුයකම් සිංහල වස්තුත්‍රය අනුව කරෙන්න ඕන. හැබැයි මම අම්මලාගෙන් ප්‍රශ්නයක් අහනවා. බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවාද මේ යුතුයකම් ටික කරන්ඩ අධිකතරෝ බැඳීමක් තියාගන්න ඕන කියලා. අනාත්ම සංඥාව කරේ මොකක්ද? මේ අධිකතරෝ බලාපොරොත්තු සහගත බලාපොරොත්තු සහගත බැඳීම අයින් කරා හරිද? ඒක ඒ බලාපොරොත්තු තණ්හා සහගත බලාපොරොත්තු වයින් කරා. මම ඕකට එක උදාහරණකින් උත්තර දෙන්න කලින් මහත්තයා. කලින් මහත්තයාට පුළුවන් ඕනනම් ගහක් හදන්න. මේ තේරුම නැති හින්දා මම කියන්නේ. ගහක් හදන්න පුළුවන්. ගහට වතුර දාලා පොහොර දාලා මගේ කියලා අයිති කරගෙනත් ගහ හදන්න පුළුවන්. හැබැයි පුළුවන්ද? පුළුවන්කමක් තියනවාද? ගෙඩි මල් හදවන්න ගහේ. ගහේ ගෙඩි මල් හදවන්න පුළුවන්ද කැමති වෙලාවට? මට මෙන්න මේ වෙලාවට මේ වෙලාවට අනිවාර්යයෙන්ම ගහේ ගෙඩි හැදෙන්න ඕනේ. මේ වෙලාවට අනිවාර්යයෙන්ම මල් හැදෙන්න ඕනේ කියලා ගහට බලපෑමක් කරන්න පුළුවන්ද? හෙට උදේ වෙනකොට ගෙඩි පහක් පුප්පන්න ඕනේ. හෙට උදේ වෙනකොට මල් පහක් පුප්පන්න ඕනේ කියලා ගහට බලපෑමක් කරන්න පුළුවන්ද? එහෙම ගහට බලපෑමක් කරන්න බෑ. අන්න ඒ වගේ දරුවෙක්ව අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් කරවන්න, ඉංජිනේරුවෙක් කරවන්න, නීතිඥයෙක් කරවන්න හදිසියෙන් බෑ කෙනෙකුට. ඒ වගේ අර දැඩිව තණ්හා සහගතව දරුවන් කෙරෙහි තියාගෙන ඉන්න හැඟීම තමයි අනාත්ම සංඥාවෙන් අයින් වෙන්නේ. එතකොට ඊටාම සුහදව මේ කටයුත්ත කරන්න පුළුවන්කම තියෙනවා. ඊටාම සුහදව ඒ කියන්නේ අපේ යුතුයකම් ටික ඊටා විශාල වශයෙන් කරන්න පුළුවන්කම තියෙනවා. හොඳට තේරුම් ගන්න දරුවාව පාරට වට්ටන එක කවදාකවත් සිදු නොවිය යුතුයි. මොකද අපේ අපි හැදුනේ අපේ දෙමව්පියන්ගේ රැකවරණේ ඒ උණුසුම තිරසන් සත්ත්ව පවා ළමයින්ට ලබා දෙනවා. ඒක පොඩ්ඩක්වත් අඩු කරන්න ඕනේ නැහැ. තම නමුත් ඇතුළ පුච්චා ගන්නෙ නැතුව, ඇතුළ දවා ගන්නෙ නැතුව, ඇතුළ විනාශ කරගන්න නැතුව කටයුතු කිරීම තමයි අනාත්ම සංඥාවෙන් ලැබෙන මහා ප්‍රතිඵලය. එහෙමයි සයන්හස. ඒත් එක්කම සයන්හස අද සමාජය ගත්තාම තරුණ පරම්පරාවේ අය මේ බුදුදහමට නැඹුරු වීමේ අඩුවක් තිබෙනවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ මේ සඳහා ඔබ වහන්සේට යම් කිසි විසඳුමක් ලබා දෙන්න බැරිද? මේ තරුණ ප්‍රජාව මේ බුදුදහම සමග එකතු කරගනිමින් ඔවුන්ට උන්ගේ ජීවිත සහ උන්ගේ අධ්‍යාපන මට්ටම ඒ වගේම අධ්‍යාපනයත් ජීවිතයත් එකතු කරගෙන මේ බුදුදහම තුලින් ඔවුන්ගේ ජීවිත සුපෝෂණය කරගන්නට හැකි ආකාරයේ ක්‍රමවේදයක් තිබෙනවා ස්වාමීන් වහන්සේ. හරි. අනිවාර්යයෙන්ම තියෙනවා. මම ඒකට උදාහරණයක් කියන්නම්. ඊයේ ඇත්තටම ගාල්ලේ හෙද විදුහලේ ධර්ම වැඩසටහන තිබුණා. ඒ වගේ 600ක් 80ක් විතර ඔක්කොම තරුණයන් සම්බන්ධලා හිටියේ. පැය දෙකක ධර්ම දේශනාවක් සහ සාකච්ඡාවක් තිබ්බේ හරියටම නිදිමත එන වෙලාවේ. <laughs> ඒ කියන්නේ දෙකේ එකමාරි දන් තව. නමුත් මේ හිටිය සියලු දෙනා ලොකු ප්‍රතිචාරයක් දක්වා ඇයි මම මෙහෙම පළවෙනි ප්‍රශ්නේ හැවේ මම මෙහෙම ගමනක් යන්න යන වාහනයක් අරගෙන වාහ ගමන ඉවර වෙනකොටද වාහනේ හරියටම පදවන්න දැනගන්න ඕනේ. නැත්නම් ගමනට ඉස්සෙල්ලාද? හරියට එලව ගන්න බැයි නම් හරියට හප්ප ගන්නවා. නේද? හප්පගෙන හප්පනේ අන්තිමට අන්තිම අන්තිම ගමනේ අන්තිම හරිය වෙනකොට වාහනේ ගන්නම දෙයක් නැහැ. ඒ වගේ අපේ සමහර කට්ටිය ගමනේ අන්තිම වෙනකොට කෙඩෑරි වෙලා, අක්මාවදිය වෙලා, ඔක්කොම වෙලා මොකද ආහාර පාලනයක් නැහැ, මත්පැන් පාලනයක් නැහැ, හද වෙනත් සිතුවිලි පාලනයක් නැහැ. ඒකින්ද අර වාහනේ හොඳටම හප්පගෙන අන්තිම කාලයේදී ඔළුවත් නරක් වෙනවා. එහෙනම් මුලදීන තරුණ ඒතකොට තමයි යාළ භාවනාවට යොමු වෙන්න හදන්නේ. එතකොට මේ වාහනේ එතකොට වැඩක් ගන්න බෑ. අන්න ඒ වගේ තරුණ කාලෙදිම හිත සකස් කරන වැඩ පිළිවෙල. ඉතින් අරමුණකට යන්න තියෙන අපහසුව ගැන කතා කරා. එතකොට තරුණ අයට පැහැදිලිවම ධර්මය තුළට එන්න නම් මම මෙහෙම කියන්නම් අර කාගේ හරි ගැටලුවක් නෙවෙයිද අපි සාකච්ඡා කරන්න ඕනේ. කාට හරි රිදෙන තැනට විසඳුමක් එන තරුණ අයට විසඳුමක් තියෙන්න ඕනේ. මේ සඳහා තරුණ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා දැනට මම හිතන්නේ කුරුණෑගල භාවනා වැඩසටහන විශේෂයෙන් අපි තරුණ අයට ලොකු අවධානයක් යොමු කරමින් කරන එක. ඒ වගේම මේ මේ ලබන සෙනසුරාදා නිදහස් චතුරස්‍රයේ තියෙන ළමා වැඩසටහන ළමා වැඩසටහනත් එතන අවුරුදු 13න් ඉහළ ළමයින්ට මේ වැඩසටහන් තියෙන්නේ. ඉතින් ඒවා ඒවා ඒ ඒ වැඩසටහන් වල ලොකු ප්‍රතිචාරයක් තියෙනවා ළමයි ලොකු වෙනසක් ඇති කරගන්න ඉන්නේ. ඒක අපි බොහෝ වෙලාවට මේකේ කතා කරා. එහෙනම් තරුණ අයට පැහැදිලිවම ධර්මය තුළට විද්‍යාත්මකව ඒ තරුණයින්ගේ ගැටලුව විසඳෙන්න ධර්මයේ තුල තියෙන දේවල් සාකච්ඡා කරන්නම ඕනේ. නැත්නම් තරුණ අයට මේකට ඇතුල් වෙන්න තියෙන ආසාව අවශ්‍යතාවය නැතිලා යනවා. එහෙමයි සන්නස. ඊළඟ ප්‍රශ්නය විමසන්න කැමති ස්වාමීන් වහන්සේ සියල්ලම අනාත්මයි අපි පන්සිල් රකින්න එකට මේ ධහම ගලපන්නේ කොහොමද? ස්වාමීන් වහන්සේ පාලනයෙන් අදිෂ්ඨානයෙන් කරන්න පුළුවන් දේවල් අනාත්ම වන අයරු කරුණාවෙන් පහදා දෙන්න. මහා වටින ප්‍රශ්නයක් මේ අහන්නේ. <laughs> සියල්ලම අනාත්මයි කියනකොට අපිට හිතෙනවා මේක කෙරෙන දෙයක් කරන දෙයක් නෙවෙයි කියලා අපි ඒක ඔප්පු කරලා පෙන්නවා. නමුත් හිත පාලනය කරගෙන පන්සිල් රකින්න ඒවා එහෙම කොහොමද කෙරෙන්නේ කියලා. මතකද මම කතා කරා මේකෙදී පන්සිල් රකින්න කෙනෙක් වෙන්න එපා. පන්සිල් රැකෙන කෙනෙක් බවට පත් වෙන්න. සිල් රකින්න ඕනේ සිල් රැකෙන හිතක් හදාගන්න. හරිද? ඇත්තටම ඒක නෙවෙයිද වෙන්න ඕනේ. අපි සමහර වෙලාවට මම ඔයාලට ලස්සන මම ඊයේ කතා කරපු කාරණාවත් මම පොඩ්ඩක් කියන්නම්. ව්‍යාපාරයක් කරන්න කවුරුන් ලෑස්ති වෙනවා. මොනවද හදාගන්න ලයිස්තුව කියලා කියන්නේ? හරි දැන් කවුරුහරි කල්පනා කරනවා ගෙදර කට්ටියත් එක්කද මම ව්‍යාපාරයක් කරන්න ඕනේ කියලා. ඒතකොට යා ලයිස්තුවක් හදන්න ඕනේ. මොනවද හදාගන්න ලයිස්තුව? ඒ ව්‍යාපාරයට ඕන මුදල්. ස්ථානයක්. බඩු බාහිර ආදී. ඒ වගේ ලොකු ලයිස්ට් වල ලියනවානේ. එතකොට ඊළඟට මේ ව්‍යාපාරය සාර්ථකව අසාර්ථක වෙන්නේ නැතුව ඉදිරියට අරගෙන යෑම සඳහා අවශ්‍ය කරන හිතක් ඕනද නැද්ද පළවෙනි. කාගේ ලයිස්ට් එක ඕක ලියලා තියෙනවද දන්නේ අනිවාර්යෙන්ම. <laughs> නේද හැමෝම ඉදිරියේදී ලයිස්ට් එක ලියා ගන්න ඕන. මම මේක මේ පරිහානියට යන්නේ නැතුව කරගෙන යන්න අවශ්‍ය කරන සිත සකස් කරන්න ඕනේ කියලා. හරිද? එහෙනම් පන්සිල් රැකෙන විදිහට අපි පන්සිල් වල ආදීනව පන්සිල් රැකීමෙන් නොරැකීමෙන් ඇති වෙන රැකීමෙන් ඇති වෙන ආනිසංශ පන්සිල් කැඩීමෙන් ඇති වෙන ආදීනව එහෙම හදලා හදලා හදලා ඒවා මෙනෙහි කරලා කරලා කරලා පන්සිල් කැඩෙන්නේ නැති වෙන පාලනය වෙන ස්වභාවයට හිත හැදුවේ නැත්තම් ඕක කෙරෙන්නේ නැහැ. හරිද? අපි ගන්න අදිස්ථානයක් මම රකින්නවා කියලා ගන්න අදිස්ථානය. ඒ අදිස්ථානය ගන්නෙ ඊට කලින් ඒක අදිස්ථානයට අදාළ දේවල් ඇහිලා තිබුණොත් විතරයි. ඔන්න දැන් මේ කතාව ඇහුණාට පස්සේ ව්‍යාපාරයක් කරන්න ඉන්න කෙනෙක් අධ්‍යාපනය දැන් අපේ දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය කරන සිත සකස් කරන්න ඕන. දැන් මත්ද්‍රව්‍ය ප්‍රතිරෝධන වැඩසටහනක් මම මේ වෙලාවේ මතක් කරන්නේ. ඒකේ අරමුණ දැන්ට ඔක්කොම පිඹුරුපත් සකස් වෙමින් තියෙනවා. මේ කරන විදිහ අපේ ලොකුම අරමුණ තියෙන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය ඉන්මුදවා ගැනීමට වඩා ඇබ්බැහි නොවිච්ච අයට සිත සකස් කරන්නයි හදන්නේ. කොහොමද? මත්ද්‍රව්‍ය කියන ඒවා මාත්‍රයක්ව පැත්තටවත් ගන්න බැරි වෙන තරමට මත්ද්‍රව්‍ය පාලනය කරන හිතක් නෙවෙයි මත්ද්‍රව්‍ය පිළිබඳව අප්‍රසන්න හිත අප්‍රසන්න මත්ද්‍රව්‍ය පාලනය කෙරෙන්න මත්ද්‍රව්‍ය පාලනයක් නෙවෙයි මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි නොවන සිතක් බවට පත් කිරීම මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන සිතක් ඒතකොට පංචිල් කියන එකත් ඒ වගේ අනාත්ම ස්වභාවයෙන්මයි කෙරෙන්නේ එහෙමයි සන්නස මීළඟ ප්‍රශ්නය ඊ타ත්ම බොහෝ දිනෙකට රටේ බොහෝ දිනෙකට බොහෝ නිවෙස්වල තියෙන ප්‍රශ්නයක් මේක. අපිට Facebook ගිණුමට තමයි මේ ප්‍රශ්නේ යොමු කර තිබෙන්නේ. ස්වාමි පුරුෂයා හට නිතරම ශනික කේන්ති හට ගන්නවා. ඔහුට කේන්ති ගිය විට බිරිඳක් ලෙසට ඔහුට එලෙස කේන්ති ගන්න එපායයි කිය විට කිසිවක් නොපවසා නිහඬව සිටින විටදී ඔහුට තවත් කේන්ති යන්නේ නම් එවිට කුමක් කළ යුතුද ස්වාමීන් වහන්සේ මා කේන්ති නොගෙන ඒ වෙලාවට අනාත්මය මෙනෙහි කළත් මට ඔහුවත් ඒ තත්වයට පත් කිරීමට අවශ්‍යයි. බොහෝ සමාජයේ බොහෝ නිවෙස්වල තිබෙන ප්‍රශ්නයක් මේක. මේ සොයනස්. ඇයි යොමු කරපු කෙනාගේ නම කිව්වේ නැත්තේ? ප්‍රශ්න ටික සාකච්ඡා කරන වෙලාවේ මම කවිද මහත්මයාට කිව්වා නම කියන්න එපා ස්වාමියාත් එක්ක තවත් ප්‍රශ්නයක් ඇති වෙලා නෑ නෑ නම කියනවාමයි කියලා කිව්වා. නේද? ඔව් මේක ලොකු ගැටලුවක් ඇත්තටම. හුඟක් වෙලාවට අපේ ජීවිතයට අපිට මේ වගේ ගැටලු ඇති වෙනවා. සමහර දේවල් පාලනය කර ගැනීම ඉතාම අපහසුයි. ඒ කියන්නේ අපිට සමහර වෙලාවට අපි ධර්ම ධර්මයේ තුල ඉන්නකොට ඒ ධර්මයේ තුල ඉඳීමම ප්‍රශ්නය ඒ ධර්මයේ තුල ඉඳීමම ප්‍රශ්නය සමහර වෙලාවට වැඩි වෙනවා වගේ දැනෙන ස්වභාවයක් තියෙනවා. මොකද මම ඉවසගෙන ඉන්නකොට කියලා නේද? ඉවසගෙන ඉන්නකොට ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා. ඒ ඒ ගැටලු සහගත තත්වයන් තමයි මේ තව තව මේවා වැඩි වෙනවද කියලා මට හිතෙනවා. නමුත් මේ ඉවසීම මෙතෙන්දී හොඳට පැහැදිලි කරගන්න අනාත්ම සංඥාවෙන් යුක්තව කෙනෙකුට බනින්න බැයිද? මම කියන ස්වාමීට බනින්න කියලා නෙමෙයි කියන්නේ. බනින්න නෙමෙයි කියන්නේ තරවටුවක් ළමයෙකුට හරි තරවටුවක් ඕන නම් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අපි තේරුම් ගන්න ඕනේ ධර්මයේ තුල ඉන්නවා කියලා කියන්නේ හැම වෙලෙම නිහඬවම ඉන්නවා කියන එක නෙවෙයි ස්ථානෝචිතව කටයුතු කරන්න පුළුවන් වෙනදා වගේම. හරිද? ස්ථානෝචිතව කටයුතු කරන්න පුළුවන්. ඒක පාලනය කරගන්න අවශ්‍ය කරන දේවල් කරන්න පුළුවන්. මේ ස්වාමියා ගැන නෙවෙයි මම කියන්නේ. නැත්තම් හිතයි ආන්දුරෝ කියලා දැන් ඕක ඕක ගන්නවනේ මේ ස්වාමීන් වහන්සේ කිව්වා ස්වාමීවරුන්ට බහින්න කියලා. එහෙම එහෙම එකක් නෙවෙයි. අදාළ තැන්වලදී අපි එයාට පණිවිඩයක් යන විදිහට හරියට වැඩ කටයුතු අවශ්‍ය නම් නිස්සද්දම වෙලා ඉන්නත් පුළුවන්. ඒ නිස්සද්ද විඳීමෙන් තවත් මේක වැඩි වෙනවා නම් යමක් කතා කරන්න පුළුවන් සාන්තව සාන්තව කතා කරනකොට තවත් අපි වෙන පුද්ගලයෙක් කියලා ගමුකෝ අපි වෙන ළමයෙක් කියලා ගමුකෝ සාන්තව කතා කරනකොට වැඩි වෙනවා නම් ටිකක් අසාන්ත ස්වරයෙන් කතා කරන්න පුළුවන් Taman සාන්ත වෙලා හැබැයි අපි සාන්ත වෙලා මේ කටයුතු කරගෙන යන්න පුළුවන්කම තියෙන්න ඕනේ ඒතර මේකට යොමු කරවන්න තියෙන හොඳම දේ තමයි කාලයක් යනවා එකපාරටම අපි හැමදේම කරලා බලාගෙන ඉන්නේ අපිට ඕන කරලා තියෙන මුගාවක් වෙලාවට ඒ වෙලාවෙන් ප්‍රතිඵලය ඕන කරලා තියෙනවා. අපි කෙනෙකුට සලකලා සලකලා සලකපු වෙලාවෙන් බලාපොරොත්තු වෙනවා ආ මට අනිත් පැත්තට මොනවද හම්බෙයි කියලා. හරිද? නෑ ලෝකෙට සලකන්න. හම්බෙන වෙලාවට හම්බෙයි. හම්බුණත් එකයි නැතත් එකයි. නේද? හම්බුණත් එකයි නැතත් එකයි. ඒ කියන්නේ මේ ප්‍රතිඵල හැම වෙලේම ඒ වෙලාවෙන් බලාපොරොත්තු වෙන්න බෑ. මම ඒක කිව්වේ මලක් වතුර දානවා පොහොර දානවා මල් පිපෙන වෙලාව මට තීරණය කරන්න බෑ. හැබැයි හුඟක් වෙලාවට හරියට ඒ ටික කරනවා නම් කොයි වෙලාව හරි මල් පිපෙනවා. ඒකින්ද අපිට ලැබිලා තියෙන ජීවිතේ අනිත් අයත් එක්ක සංසන්දනය කරන්නේ නැතුව තමන්ගෙන් කෙරෙන්න ඕන ටික ඔක්කොම කරගෙන යන්න නිහඬව අවශ්‍ය කරන දේ නොහිතන වෙලාවක නොපතන වෙලාවක ප්‍රතිඵල ලැබෙවි අනිත් අය ධර්මය තුළට ඇවිල්ලා තියෙයි හරි අනිත් අයගෙන් ලැබෙන්න ඕන දේවල් ලැබිලා තියෙයි ඒකින්ද ඉතාමත්ම ගැඹුරු අදහසකින් මගේ වැඩ ටික මම කරනවා එතකොට මොකද පොළඹවීම කියන එක අනිවාර්යෙන් පොළඹවන්න බෑ අපි ඉතා ආදර්ශ සම්පන්න වෙනකොට එහා පැත්ත හුඟක් වෙලාවට නොහිතපු වෙලාවක හැදෙනවා. ඒක නිසා හැදෙන එක ගැන බලා ගන්න නැතුව තමන් කරන් තියෙන දේ කරගෙන යන්න අර කිව්වා වගේ කොළ ටික ඔක්කොම දැන් මේක මේ පටන් ගන්න වැඩසටහන මම දැක්ක ලස්සන කතාවක් කියනවා අපේ මේ නිවේදකතුමා නේද? <laughs> ඒ කියන්නේ මේ මොකද ගහක සම්පූර්ණ කොළ ටික හැල්ලා තිබ්බට ගහ මැරිලා කියලා හිතන්න එපා කියලා. ඒ වගේ මැරිලා වගේ ඉන්න ඕන වෙලාවට මැරිලා වගේ ඉන්න. හැබැයි අවශ්‍ය වෙලාවට දළු දායි. එහෙනම් සමහරවිට අපිට මේ ලෝකේ මැරිලා වගේ පේනවා. අනේ ඔක්කොම මට නැති වුණා වගේ පේනවා. බය වෙන්න බෑ තමන් ප්‍රතිපත්තිය ඉස්සරහට හරියට අරන් යන්න. තමන්ගේ ප්‍රතිපත්තිය ධර්මානුකූල ප්‍රතිපත්තිය හරියටම අරන් යන්න අනිවාර්යෙන් දවලානවා. හරි මේකට හොඳම උදාහරණයක් බෝගස. නේද? බෝධින් වහන්සේ අපිටත් බය හිතෙනවා. නේද? අපවත් වෙලාද කියලා බය හිතෙනවා. නමුත් අන්තිමට තිබ්බටත් හරි ලස්සනට ඊටාම ලස්සන බෝධින් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේ ජීවිතයේ අන්න ඒ වගේ සකස් කරගන්න බොහොම වටිනවා.